ආනන්ද මහින්කන්ද මහත්මයා කනන් තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මහත්තයෝ සනසර අර අපේ අර මුලින්ම මේ සාකච්ඡාවේදී මේ මනතුංග මහත්තයා ඉන්දික මහත්තයා අහපු ප්‍රශ්නේ මේට මට මට යම් කිසි දෙයක් මතක් වුණා ස්වාමීන් වහන්සේ දැන් ඒ කියන්නේ අර උපාය කෞශල්‍ය ගැන කතා කරනකොට බොහොම මතක් කරේ එතෙන්දී අපේ සාමාන්‍ය ජීවිතයේදී අපි මේ දැන් මම පුළුවන් තරම් උත්සාහ කරන දෙයක් මගේ පදනමක් හැටියට මේ අනුන්ට Tamanටත් අනුන්ටත් වරදක් නොවන විදිහට නම් අපේ හිත අපි තියාගෙන තින්නේ මට හිතෙනවා ඒ උපාය කොහොම හරි එන එන ගතියක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒ එතකොට දැන් අපි බලන්නේ අනිත් එක්කනට හිත රිදුනද නැද්ද කියන එක ආදීට වඩා මගේ ඇතුලේ තියෙන්නේ හොඳ දෙයක් කිරීමද දෙපැත්තරම කියන එකක් හිතුවහම සවන්නත් ඒක ලේසි වෙනවා වගේ මට දැනෙනවා. ඒකට ඔබ වහන්සේ කියම් කිසි පිළිතුරක් තියනවද අදහසක්? ඇත්තටම හරි. ඒ කියන්නේ දැන් ඒක උපාය කෞශල්‍යයට වඩා ඕක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල පදනම. න අත්ත්‍යබ්බාදාය සංවත්තති න පරබ්බාද. ලෝක ඔව් අනිත් කෙනා ග්‍රහණය කරන්නේ කොහොමද කියන එකට වඩා මේ මගේ මනෝ භාවය මං කරන්න යන දේ Tamanට අනර්ථය පිණිසද අනුන්ට අනර්ථයද Tamanටත් අනුන්ටත් අර්ථය පිණිසද කියලා විමසා බලන්න. එතකොට අපට අවංක අදහසක් තියෙනවා නම් Tamanටත් අනර්ථයක් නොවි අනුන්ටත් අනර්ථයක් නොවි ක්‍රියා කරන්න ඕන කියලා ඒ අදිෂ්ඨානයේ ඒ දැක්ම තුල අපි පිහිටලා ඉන්නවා ඒ දැක්ම තුලින් තමයි අපි උපාය සොයන්නේ ඒ සොයනකොට ඊට ගැළපෙන උපාය තමයි අපිට මතුවෙන්න ගන්නේ. හැබැයි අපි ඉන්නේ අනුන්ට මොන වුණත් කමන්නේ මේක මම බේරිලා වැඩේ කරන්න ඕන කියන දැක්මෙන් නම් අපි බලන්නේ. එතකොට උපාය මතුවෙන්නේ ඒ පදනම මත. ඒ ඒ සම්පූර්ණේ මත තමයි උපාය මතුවෙන්නේ. ඊළඟට අපි උපාය හොයන්නේ අර ආධ්‍යාත්මික දැක්ම මත නම් එතකොට අපට උපාය මතුවෙන්නේ ඒ බඳු පදනමක් මත. ඉතින් ඒ නිසා අපේ ඉන්න දැක්ම මොකද්ද? අපේ ආකල්පය මොකද්ද? ඒකට අනුකූලයි අපේ උපාය කෞසල. සාපේක්ෂ වෙනවා. ඉතින් ඒ නිසා ඒ නිසා තමයි අපි ಗುಣධර්ම වඩනකොට හැමතිස්සෙම තමන් ගැන හිතලා බලන්න නැත්නම් මම මේක නිකන් ආත්ම මූලික සංකල්පයකින්ද මේ කටයුත්ත කරන්නේ එහෙම නැත්නම් මානුෂීය ආකල්පයකින්ද කරන්නේ එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික දැක්මක් ඇතුවද කරන්නේ ඉතින් ආධ්‍යාත්මික දැක්ම අපට අවදි කරගන්න පුළුවන් ඒ දැක්මෙන් යුතුව අපි කරන කියන දේ ඒකයි මම කිව්වේ සරලව ගත්තහම විවාහ වෙන තැන ඉඳලා අධ්‍යාපනය වෘත්තීය මුදල් හම්බ කිරීම රජවීම දෙව්ලෝ යාම බ්‍රහ්ම වීම මේ හැම දෙයක්ම ආධ්‍යාත්මික දැක්මක් තුළ ඕනනම් පුහුණු කරන්න පුළුවන්. එතකොට එතනත්තා ඒ සියල්ල සඳහා පාවිච්චි කරන උපාය කෞශලයන් සියල්ලක්ම ආධ්‍යාත්මික දර්ශනයක් තුළිනුයි අවදි වෙන්නේ. එහෙමයි. එහෙමයි. ඔව්. එහෙම. ඔව්. අනිත් ඒ අවස්ථාවේදී ඇත්තටම දැන් අපේ අර වංචනික ගති ටිකක් අඩු වෙනවා. දැන් මේ ඇත්තරම දැන් අපි සමහරක් සමහරක් වෙලාවට වෙන කාට හරි අපි හිතමු උපදේශක හරි ඇඩ්වයිස් එකක් හරි මොනවා හරි දෙන අවස්ථාවදී අපි කේන්ති යන ගතියකුත් උනත් අපි නිතර නිතර ওই කතා මතක තියාගත්තා නම් අපේ ද්වේෂකින් තොරව මේක කොහොම හරි කියන්නත් උත්සාහ කරනවා. එතන මේ ඒ එතකොට ඒක අනිත් එක්කන ග්‍රහණය කිරීමත් වැඩි. ඒ කියන්නේ ඒ ඇඩ්වයිස් එක එතන යන ගතියත් මේ එෆෙක්ටිව් කියලා <laughs> මට හිතෙනවා හුඟක් කරලා අත්දැකීමෙන් දැක්කා. මේ පියවර එකින් එකට එකින් එකට ඉහළින් තියෙන. දැන් ආත්ම මූලිකව නම් අපි මේ කටයුතු කරන්නේ එතනදී මම දෙන උපදේශයෙන් දරුවා හැදෙනවද අනිත් කෙනාට යහපතක් වෙනවද කියලා නෙමෙයිනේ මම බලන්නේ. මම මම දන්න කෙනෙක්. මම ඔන්න උපදේශය දුන්නා. ඒගොල්ලෝ පල්ලෙහා ඉන්නේ. මම මම ඉහළ තැනක ඉන්නේ. අන්න ඒ වගේ තැනක ඉඳලා තමයි එහෙම නැත්නම් මට නම් මේ අනුන්ගේ අඩුපාඩු පේන්න බෑ කටකෑවත් මට කියන එක කියන්න ඕන මට වැරද්ද පේන්න බෑ එතකොට ඒ ඔක්කොම නිකන් අර ආත්ම මූලික සංකල්ප ඒ ඒතනත්තට උන ලෝකෙ හදන්න නෙමෙයි නමුත් ඔතනට එනකොට එතන අර සමාජ මූලික මානුෂීය ගතියක් තියෙනවා ඒ මානුෂීය සමාජ මූලික චින්තනය තුළ අපි හැමතිස්සෙම නිකන් මේ මම දන්නවා කියලා පෙන්වන්නවත් මොන්න මං උපදේශය දුන්නා දැන් මගේ වැඩේ හරි ඔයගොල්ලෝ වරද්ද ගත්තට මට එහෙම ඔන්න කරන්න දෙයක් එහෙම නෙමෙයි අනුන්ට අනර්ථයක් නොවන හැටියට කෙනා මේ අනර්ථයෙන් මුදව ගන්න කොහොමද මේක සකසන්න පුළුවන් අන්න එතකොට ඊට ගැළපෙන විදිහටයි උපාය සැකසෙන්නේ මේ උපදේශය මේ වෙලාවේ කියන්න සුදුසුද නැද්ද මේකට මම පාවිච්චි කරන වචන ගැළපෙනවද නැද්ද මේක වඩා අර ඔබතුමා කිව්වාගේ මේක වඩා ඉෆෙක්ටිව් වෙන්නේ වඩා ඵලදායක වෙන්නේ මොන විදිහෙන් හැසිරෙව්වොත් එතකොට ඒ සමස්ත උපාය කෞශල්‍ය අපි තුල නිර්මාණය වෙන්නේ අර මානුෂීය චින්තනයත් එක්ක. ඒ චින්තනය නැතුව අපි ඉන්නේ ආත්මමූලික සංකල්පයකින් නම් අර ඔබතුමා කිව්වාගේ හැමතිස්සෙම නිකන් වංචනික අදහසින් ඇඟ බේරගන්න, ඇපෙන් ගැලවෙන්න. නිකන් මේ නිදහසට කරුණු හොයන්න. එහෙම නැත්තම් මම දන්නවා කියලා පෙන්න. අනිත් අය හෙලහ දකින්න තමන් හුවත් එහෙම තමයි අපි අතින් වැඩ කෙරෙන්නේ නොදැනුවත්ව. අවසානයේ අපි කරන හැම දෙයක්ම එතනට තමයි හේතු වෙලා ඇයි අපි ඇතුළතින් ඉන්නේ බඳු දැක් බඳු චින්තනයක් තුළ නම් බඳු ආකල්පයක් තුළ නම් ඒකෙන් මිදෙන්න බෑ. ඉතින් ඔය විදිහෙන් හිතන්න ගත්තාම ඇත්තටම අපි වංචනික වෙන ගතිය ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි අර ආත්ම මූලික සංකල්පෙන් ඔය කියන මානුෂීය චින්තනයට අපි මාරු වෙන්න ටික ටික ඔන්න ඔය විදිහට හැම දෙයකදීම ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන මං ඉන්නේ කොතනද කියලා. එහෙම කාලයක් පුහුණු කළොත් අපට පුළුවන් වෙනවා මේ භවයේ මැරෙන්න ඉස්සෙල්ලා ආධ්‍යාත්මික තැනට යන එක කෙසේ වෙතත් අනුතරමින් මේ ආත්ම මූලික සංකල්පෙන් මානුෂීය තැනකටවත් ගිහිල්ලා මැරෙන්න පුළුවන් වුණොත් ඒක ලොකු සාන්තියක්. ඔව් එහෙමයි සෝනස්. ඔව්. ඔබ හතර ගොඩක් මේ ඇත්තරම මේ <laughs> ඒක ගොඩක් ඇත්තරම බලපා ගන්න. අනිත් එක ඒ ඒ උපාය කෞශල්‍යයෙන් ඒක සාර්ථක වුණාන් පස්සෙත් අපි මේ ඊ타මත්ම අඩුම බලයකින් කිසිම දෙපැත්තටම හානියක් නැත්තුව මේක සිද්ධ වුණා කියන ඒ ආත්ම තෘප්තිය එතනත් මහ විශාල පිං ටිකක් සම්පූර්ණයෙන්ම ඇති වෙනවා. අපට ඇති වෙනවා ඒ වගේම ලොකු අවබෝධයකුත් අපට ඇති වෙනවා වෙනද තරම් දඟලන්න නැතුව වෙහෙසෙන්න නැතුව පොඩි දෙයකින් ලොකු වැඩක් වැඩි දෙනකොට ඵලදායක විදිහට කරන්න පුළුවන්. ඉතින් ඒව තමයි අත්දැකීම. එහෙම තමයි අපි වැඩෙන්නේ. ඉතින් භවෙන් භව එහෙම වැඩනකොට තමයි අපිට නිකන් රඟ දක්වන්නේ නැතුව පැත්තකට වෙලා බොහෝ දේ කරන්න පුළුවන් Tamanටත් අනුන්ටත් යහපතක් වෙන හැටියට. එහෙමයි.